භාවිත ගීතයේ ගේයපද සාහිත්‍යයේ රසහර පිළිබඳව කෙරෙන වින්දනීය විමර්ශනයක්. ගීහර සරණිය. ඉදිරිපත් කරන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී අරුණ බාලසූරිය. මේ උදා වී තිබෙන්නේ බක් මාසයයි. බක් කියන වචනේ හැදුනේ බග කියන වචනේ. වග කියන්නේ වාග්ය. මේ සිංහල සංස්කෘතියේ වාග්යවන්ත මාසය. මේ වාග්යවත් සූර්ය මංගල්‍ය. සිංහල සංස්කෘතියේ අභිමානවත් ලකුණු පහළ වෙන මාසයක් තමයි සුන්දර බක් මාසය. මේ වාග්යවත් මාසය උත්සවශ්‍රීයෙන් ඇලලී යන මාසයක්. ගීහර්සරණියෙන් ගීයක රස ආස්වාදනය කරන්නට ඔබත් එක්ක එකතු වෙන මට එකවරටම සිහියට නැගෙනවා බක්මාසය හා සම්බන්ධ නිර්මාණයක්. ඒ තමයි දිවංගත දයානන්ද ගුණවර්ධනයන්ගේ බක්මහ අකුණු වේදිකා නාට්‍යය. පසු කාලෙක ඒ වේදිකා නාට්‍යය බක්මහ දීගේ නමින් චිත්‍රපටයකට නැගුණා. බක්මහ අකුණු නාට්‍යට පදනම් වුණේ ප්‍රංශ නාට්‍යයක්. පියරේ ඔගස්ටින් ඩි බෝමාෂේ කියන 18 වෙනි ශතවර්ෂයේ ජීවත් වුණු ප්‍රංශ නාට්‍යකරුවෙක් රචනා කළ Marriage of Figaro, ෆිගාරෝගේ විවාහය කියලා නාට්‍යයක්. මේ වේදිකා නාට්‍යයේ ලොරෙන්සෝ ද ෆොන්ටේ කියන ඉතාලි ජාතිකයා හරිම චමත්කාර ජනක ගීත නාටකයක් බවට පත් කෙරුවා. දයානන්ද ගුණවර්ධන ශ්‍රීමතානන්ට 1962 අවුරුද්දේ මැයි මාසේ 31 වෙනිදා ප්‍රංශයේ බුකාරෙස්ට් නගරයේදී මේ නාට්‍ය නර්මන්නට අවස්ථාව ලැබෙනවා. එතුමා මේ නාට්‍යයේ නර්මල කොයිතරම් ආනන්දයට පත් වුණාද කියනවා නම් මේ නාට්‍ය පිටපතක් කොහොම හරි හොයාගෙනයි ලංකාවට ආපහු එන්නේ. ලංකාවට පැවිත් රජී තිරවර්ධනයන් ඒ වගේම සුමනා සිරිවර්ධන කියන මේ යෝතිපතීන්ගේ සහායෙන් ඔහු මේ ප්‍රාන්ත නාට්‍ය කියවගෙන රස විඳිනවා. බක්මහා කුණු ලංකාවට ගැලපෙන විදිහට සෑනඳු ගුණවර්ධන ලකින් සකස් වෙනවා. ෆිගාරෝගේ විවාහය කියන නාට්‍යය බක්මහා අකුණු කියලා ඔහු වෙනස් කරනවා. කොමඩි එහෙම නැත්නම් ප්‍රහසන වර්ගයට අයිති මේ නාට්‍ය ලංකාවේ රදල පන්තිය විවේචනය කරන්නට හාස්‍ය උපහාසය යොදා ගන්න ආකාරයට දැනද ගුණවර්ධනයන් නිර්මාණය කරනවා. මේ නාට්‍යයේ විවේචනය වෙන්නේ මුදලිවරුන්ගේ දුස්චරිත. ළමා තනීත රහසින් වලව්වේ සේවිකාවක් වන පඳුලිනා සමග අනියම් සම්බන්ධකමක් ඇති කරගන්න වෑයම් කරන මුදලිවරයෙකුගේ උත්සාහය. එතකොට පබුලිනා තමන්ගේ පෙම්වතා ජාසොන් හා ළමාතැනි එක්ක එකතු වෙලා මේ මුදලිතුමාගේ වෑයම නිෂ්පල කරනට දරන උපහාසාත්මක හාස්‍යාත්මක ආකාරය මේ නාට්‍යයෙන් නිරූපණය කරනවා. ඇරළු ගුණවර්ධනසූරින් බක්මහකුරු නාට්‍ය බක්මහ දීගේරමින් චිත්‍රපටින් නගන්නේ 1969 දෙසැම්බර් මාසේ 31 වෙනිදාට ප්‍රදර්ශනය කරන්න පුළුවන් විදියට. මම හිතන විදියට බක්මහ අකුණු නාට්‍යයට වැඩිය බක්මහ දීගේ චිත්‍රපටිය ජනප්‍රිය වුණා. මුදලි තුමාගේ චරිතය රඟපා ඩැනියෙල් මුතුමාල්, ළමා තැනි විදියට හරිරංගනී සේරසිං, අබුලිනා විදියට අනුලා කර්මාතිලි, ප්‍රේමදාස විදියට ධර්මසිරි බණ්ඩාරනායක, ජාසොන් විදියට එල්සන් දිවිතුරුගම දුම රංගනයක් ඉදිරිපත් කළා. ඒ වගේම සෝමදා සැල්විතිගලයන්ගේ අතිමියුරු සංගීත අධ්‍යක්ෂණය මේ චිත්‍රපටයේ හුඟක් ජනප්‍රිය කළා. අද ගීහාර සරණියට මේ බක් මාසේ මා තෝරගත්තේ මේ චිත්‍රපටයේ එක් ගීයක්. මලකින් මලකට කුස් පෙනී බුන්නද මාහිමි බඹරුනි ඔබ සැරසෙන්නේ දැරසින්නේ පබුලිනා ළමා තැනිත් එක්ක එකතු වෙලා පබුලිනාට අනියම් සමදකමකට ආරාධනා කරන මුදලිතුමාව කොටු කරගන්න සැලසුම් කරනවා තමන්ව මුණ ගැහෙන්න රාත්‍රියේ වලව්වේ මල්වත්තේ අශෝක ගහ යටට එන්න කියලා පබුලිනා මුදලිතුමාට දැනුම් දෙනවා හැබැයි මුදලිතුමා එනකොට අශෝක ගහ යට ඉන්නේ පබුලිනාගේ වෙස්යෙන් ළමා තැනීම බව මුදලිතුමා දන්නේ නැහැ. පබුලිනාගේ වෙස් අරගෙන මුදලිතුමා එනතුරු ඉන්න ළමා තැනේ තමයි මේ ගීය ගයන්නේ. රූපකාර්තවත් භාෂාවෙනුයි මේ ගේයපද සංරචනය වෙන්නේ. මලකින් මලකට ගොස් පැණි බොන්නද මාහිමි බමුරුනි ඔබ සැරසෙන්නේ. මේ රූප වලින් ළමා තැනි විමසන ප්‍රශ්නවල අර්ථය ඔබට වැටහෙනවා නේද? කල්පුවන මමා කෙලෙසද හිමියනි මල්වන හැඩරුව හඳුනාගන්නේ මල්වල හැඩරුව හඳුනාගන්නේ මලකින් මලසක ගුස්පෙනි උන් මුදලිතුමා මේ අශෝක ගහයට එන්නේ ඝන හඳුරු. ඒ නිසා මේ ඉන්නේ පබුලිනාදයි මුදලිතුමාට හරියටම හඳුනගන්න බෑ. ඒ හිඳයි ළමා තැනේ විමසන්නේ කරුවල මහරෑ කෙලෙස හිමියනි මල්වල හැඩරුව හඳුනාගන්නේ කියලා. අල්මලක් යයි අමතක වී පෙනි පිරු මල වැරදි ඉන්න මුදලිතුමා රහසේ පැමිණෙන්නේ පබිලුනා වෙතටයි. ඒත් මෙතන ඉන්නේ පබිලුනා නෙවෙයි. ළමා තැනීමයි. අලුත් මලක් ඇයි වර්ධවාගත් මේ බමරා ඇවිත් ලංවන්නේ Taman සතු මලටම. ළමා තැනී සමාව කොටු කරගන්න තියදු උපායට මුදලිතුමා මේ විදිහට අහුවෙනවා. ඒ නිසායි අය කියන්නේ ඒ ආවිත මම පෙති හකුලාගෙන නැවත නොවන ලෙස ඔබ රැකගන්න කියලා. මේ සරල සුන්දර ගේත් රචනය දයනද ගුණවර්ධනයන්ගේ මිනිස් අධ්‍යක්ීමක් එතුමන් නිර්මාණයට නගන්නේ අපූරු රූපක සමුදායක් මගින්. මල් පමරු සංකේතවත් කරගැනීම සරල වුණත් ප්‍රබල ධ්වනිපූර්ණ සංගීතමය භාෂාවක් පැහැදිලි ප්‍රවර්ධනයන් නිර්මාණය කරනවා. මේ ගීයේ අනුව අතිමියුයි. ප්‍රධාන තිබෙන සංගීත සංයෝජනයේ කර්ණ රසායනයි. සිතාරය, ඉංග්‍රීසි මැන්ඩලින් මුල් කරගත් සංගීත භාණ්ඩ හරහා මේ අනුව ගොඩනගා තිබෙනවා. කී වාරයක් ඇසුවත් ප්‍රමාණවත් නොවන තරමට අපට රසයක් දැනෙනවා. සෝමදාස ඇල්විටිගල සංගීතඥයාගේ මේ වෑයම සර්වකාලීනයි. විශාරද ආචාර්ය නන්දා මාලිනීගේ හඬ මොනතරම් අපූර්වද. ගායනය කියන්නේ භාව විරේචනයක් කියලා අපට කියලා දෙන්නේ. නන්දා මාලිනීම ජාතියේ වෙනට පහළ වූ ඇය. අපේ ජාතියේ මහා ගාන්ධර්වය. එතුමිය මේ ගීයට ලබා දෙන්නේ අමරණීය සහය. මා දැන් ඔබට ආරාධනා කරන්නේ. දයනදගුණ වර්ධන සෝමදාස ඇල්විටිගල නන්දා මාලිනී නම් වූ ඒ දැවැන්තයන් ත්‍රිත්වයට මුල් වූ ගීතය දැහැන්ගතව දැස් පියාගෙන සවන් දෙමින් රසාස්වාදේ කරන්නට ගන්න වෙත ගන්නේ නැවත නුය ගිරිපද සාහිත්‍යයේ රස හර පිළිබඳව කිරණ බිම්සන විමර්ශනය. ගිරිහර සරණ. බක්මහදීගේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත අතර ඇතිවන මේ නාට්‍යමය ගැටුම තවත් අතුරු ගැටුමක් එකතු වෙනවා. වලව්වේ ප්‍රවේණි දාසයෙක් වන බයියක්කු බයියක්ගේ දුව මැනිකා. මේ මැනිකා වලව්වේ සේවය කරන තරුණ ප්‍රේමදාසට ආදරය කරනවා. මේ ආදර සම්බන්ධයට පියා විරුද්ධයි. මුදලිතුමාට ගතු කියන රයියක්කු ප්‍රේමදාසව බලවුන් පළවා හරින්න සැලසුම් කරනවා. මුදලිතුමා මල්වත්තේ අශෝක ගහ ඇතදී පබුලිනා හමු වෙන රාත්‍රියේදීමයි රයියක්කු ප්‍රේමදාසව බලවුන් ඇදගෙන ගිහින් ඒ මල්වත් ආසන්නයේ පැලක හිර කරයි. මේ බව මැනිකට දැනගන්න ලැබෙනවා. ඇය සිර කරලා ඉන්න ප්‍රේමදාසව බේරගන්න ඒ රාත්‍රියේ රහසින් ඒ පැලට කිට්ටු කරනවා. ඒ එන අතරේ ඇගේ සිතේ පෙරපෙන හැඟීම් ඇය ගීයකින් ගයන. බක්මා අකුණු වේදිකා නාට්‍යයේ මේ ගීය මණිකාට රංගපාන නිලියමයි ගයන. ඒ දයානන්ද ගුණවර්ධනයන් බක්මහා දීගේ චිත්‍රපටයකට ගන්නකොට මේ ගීය මණිකාගේ හඬින් නෙවෙයි අපට ඇහෙන්නේ. අසුබිනුයි අමරදේවයන්ගේ හඬිනුයි ඇගේ හැඟීම් අපට ඇහෙන්න සලස්වනවා. ආදරයෙන් ආ Look, ඒ විදිහටයි නිරූපණය කෙරේ. මණිකාට ප්‍රේමදාස පිළිබඳව දැනෙන ඒ හැඟුම දැන් හඳුනා ගන්නට වෑයම් කරනවා. ඒ හැඟුම හදවත කිතිකවනව. ඒ ආදරය ධර්ම සිතකට දැනෙන ආකාරය. ඒ තමයි තරුණ සිතට ඇතිවන බොළඳ හැඟීම. ආදරය. සැලන් අනු සැලන් කරු මතේ හදතුරක් කරයි විවතින් සැඟවෙන අඳුරේ සැදෙන කරුතේ මතේ හදතුරක් අන්ධකාරය අහසේ කරු එළිය පොළවට පැනෙනවා. ඒ තරු එළිය මණිකාගේ හදවත ඇතුළට එබිකම් කරන යම විමසක. ටිකෙන් ටික නැගී එන ඝන අන්ධකාරය අමුතු සිතුවිලි තව තවත් වැඩි කරනවා. මේ මංගල රාත්‍රිය ඉවසීම බිඳෙන තරමට හදවත තුල ප්‍රේමයේ සම්ප්‍රම් සුංගාරය වැඩි කරනවා. ඉන්නවා ඔබ වරු එදින්දා සතුටු නොකියුම් රාවක නැතිවද මම නොදන්නේ සුළුලේ පවරු නොවේද අඳුරේ උණ මණිකාට ගස්වල පිපී තිබෙන මල් පෙනෙන ඒ ඉතින් මේ ආත්‍රේ මල් හැකිලි. ඇය මල් වලින් ප්‍රශ්නයක් අහනවා. කිමද ඔබ මල් කුමරියන් පිටිවිදා සතුටින් නොවෙන්නේ. ඇයට මල් දෙන්නේ කුමරියක්. ඇය මල් කුමරියන්ගෙන් අහන්නේ ඇයි මේ විදිහට පිටි අකුණන්නේ? ඇයි මල් පිටි විහිදාගෙන මල් වලින් ඇයට පිළිතුරක් නොලැබුණා. ඇයට මල් වල ඇකිලීමට හේතු වැටහෙනවා. මල් කුමරිය අකුලගෙන ඉන්නේ ඔවුන්ගේ තුරුලේ බමරුන් සිටින හින්දා Tamanගේ දෙම්මතාව හොයාගෙන යන මේ මංගල රාත්‍රියේ ඇගේ යටිසිතින් නැගෙන ශෘංගාරාත්මක වුවමනාව ඇය පරිසරයෙන් නිරූපණය කරනවා. සාහිත්‍යයේදී මේ ආකාරයට කියන්නේ උත්ප්‍රේක්ෂාලංකාරය කියලා. මේ සුන්දර ගේපද සමුච්චයට සෝමදාස ඇල්ලුටිකලයන් අති නියුරු උචිත තනුවක් එකදුවා. රාත්‍රියට ඔබින් ශෘංගාරසය දනවන මේ තනුව තරුණ සිතක නලියන ශෘංගාරය සංගීත සංයෝජනයේ ශ්‍රීප කරන්නට එතුමා සමත් ආචාර්ය පණ්ඩිත අමරදේවයන්ගේ මේ ගායනය සැබවින් ගායනයට වඩා සත්‍යයි එතුමන් වැනි ශ්‍රේෂ්ඨීකු දකින්නට එතුමන්ගේ හඬ අසන්නට අප පෙර පින් කර තිබෙනවා මෙවැනි ගායනයක් එතුමන්ටම අන් කිසිවෙකුට ගයන්නට බෑ සියල්ල අනිත්‍ය නිසා එතුමා අපට අහිමි වුණා මේ ගැයුම් සදාකාලිකයි කියා මට හිතෙනවා මා දැන් ඔබට මේ නිර්මාණය යලි මුල සිට අද දක්වා දැහැන් ගතව රැඳෙන්නට ධර්මයෙන් යල වෙනවා. ඔබේ අදහස් අපට දැනුම් දෙනවා නම් අපේ දුරකථන අංකය ඔබට කියන්නට ඉඩ දෙන්න. 071 80 44 0.07 අපිට ලියනවා නම් නිෂ්පාදිකා පීහර සරණේ ස්වදේශීය සේවය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ හත කියන විදිහට ලියන්න පුළුවන්. දැන් 0.71 ඔබට මා ඉඩ දෙනවා. මේ ගීතය දැලිත් මොළ සිතාට දක්වා ලැහැන් ගතව සමන් දෙන්න. Thank you. river. කිරීම ප්‍රවීණ මාධ්‍යවේදී අරුණ බාලසූරිය.